නාම යෝජනා ගැන පැෆරල් සංවිධානය අපිට ඉල්ලිම් වගයක් ඉදිරිපත් කරලා තියෙනවා අන්තරායක ෝෂධ මණ්ඩලි සභාපතිවරයා ඉල්ලිම් වගයක් කරලා තියෙනවා. එතුමා කිව්වා මේ මේ ප්‍රෝධනා තියන අයට නාම යෝජනා දෙන්නට එරෙහිව ඒ අය ලොකු මාධ්‍ය ව්‍යාපාරයක් ගෙනනවා කියල. නමුත් දැනටමත් මේ චෝදනා තියන අයට නාම යෝජනා ලැබිලා තියෙනවා. මම හිතන්නේ මේක කියන්න ඕනේ මේක අවාසයක් වෙයි නමුත් ඉත් ඇත්ත කතා කරන ජනතා නියෝජිතය කැට ජනතාවගෙන් පඩිගන්න ඇමතිවරෙක් හැටියට ජවP එකේ නියෝජිතය මැතිවරණයන්ට පමණයි මේ චෝදනා නැත්තේ සමාවෙන්ට කිවට මට පක්ෂෙන් ප්‍රශ්නයක් ඇතිවෙන්නත් පුළුවන් නමුත් ඇත්තේ එකයි ජේවිපිය එකේ නාම යෝජනා මණ්ඩලවල තියෙන ඩිසිප්ලින් එක ඒ විනය අනිකුත් පක්ෂත් ඇතිකරගත්තනම් හොඳයි